ලෝකාශ්ම සංස්ථා නිර්මාතු අතිගරු පූජනීය පඬිත් කඩවැද්දුවේ ශ්‍රී දිනවන්ත මාහිමිපාණන් වහන්සේටත් සත්‍යෝගාශ්ම සංස්ථාවටත් චිර ජීවනයේ චිර කාලයක් ඉහෙන් වැඩ වේවායි වදාළ අතිගරු මහෝපාද්‍ය අතිපූජනීය දැනියේ ශ්‍රී විමලවන්ත මහා ස්වාමීන් වහන්සේගේ හෘදයාංගම ආශිර්වාදාත්මක අනුශාසනාව පටිගත කළේ පානදුරේ පදිංචි ආර්.සී. ප්‍රේමදාස මහතා විසින් වර්ෂ 1969ක් වූ මාර්තු මාස 27 වෙනි දිනදීය. 16 වෙනි දින සිට ශ්‍රීමහා බෝමල්වේ මහා පින්කම් පෙළේ ප්‍රථම පුණ්‍යෝත්සවය පැවැත්විනි. සවස 4:05 වනතෙක් තුමුදුර ධර්මදේශනයේ අතිගරු පූජනීය රාජකීය පඬිත කඩවැද්දුවේ ශ්‍රී චිනවංශ මහානායක මාහිමිපාණන් වහන්සේ සමුද්ද කළහ. නේදසේ භලවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නේදසේ භලවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නේදසේ භලවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ආරදතෝ නිත්‍යං තයං දුක්ඛං ශාසනේ දුආත මුක්ඛලෝ සීනං නවාරං ඉන්දරෝ යෝ මති බන්දවිනේ කරයි මහා සංඝයා වහන්සේ පිළිවත්. මේ අවස්ථාව අප ගත කරන අතීතයෙන් පවනස්නේ අනාගතයේ අනාන අනිවන දක්වා අපේ සිත යෙදෙන මෙතෙ තුමුත් අරමුණක් විශ්වාසව අපට ඉදිරිපත් වෙලාගෙන මාසින්නේ කාර්යයේ කල්පිත සිත්පත් කරන්නේ අද මේ සෙනසුන් සෙනසීමට බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ශාසනයේ පිහිට කරගන්න. මේ ලෝකයේ නාථකාර අ ශ්‍රීලංකාර සම්විද්‍යා ශාස්ත්‍ර පහළ වෙලා තියෙන නීති සකස් වීමේ ඒ විද්‍යා ශාස්ත්‍රවලින් බලපෑම් කාර්යයන් දෙකක් සකස් වෙන නාන ප්‍රකාර විදිහේ විස්තර දේවල් මේ ලෝකෙ ඉන්නේ මේ දිනනාවට අහන්න දෙන්න හම්බුනේ. නමුත් මේ දිනේ අපි බුද්ධ ශාසනයෙන් සිහි කරන්නේ අපි ජීව සංකාරයේ මේ ජීවල් සතු ඒ හදාපු ජීවලික ජීවත්වනා කටයුතු කළා. අද සමාජයේ නාමාන්තරකාරී දේවල් අපි සකස් කරන අලුත් ඒ ජීවිතාගේ පිටිකතර වෙන්නේ අපේ ජීවිතේ හැදී යුත්තේ සකස්කල යුත්තේ කුමන්ගේ උපතරම් දුරට සාසන සූනි අපේ සකස් වෙනවාද කියන එක ඒකත් ගැනීම හිතාන අවශ්‍යතාවය. ඉන්නත්නි බුද්ධ ශාසනය අපව නිවන්නේ එකම අරමුණ සමහාරයි. ඒ වෙනකෙ දෙයක් නෙවෙයි හිත හැදී මේකේ নানা ප්‍රකාරන ජීවිතවල සකස් කරපු මේ අවස්ථා ගැන කල්පනා කරනකොට මේ ජීවන මේකේ අවදිනාව දුකින් ගැටෙච්ච ඒ බෝසෙට සම්පූර්ණයක් ඒකාන්තයෙන් පහළ වෙන්නේ නෙවෙයි කියන එක අපි විශ්වාස කරන්න ඕනේ. මේ নানা ප්‍රකාරන දර්ශන ආගම් පහළ වෙලා තියෙනවා ඒ ආගම විචතර ප්‍රමාණිත හිතේදීකට කරෙන ආකාර ලෝකිත පහළනා මිස ඒකාන්ත නිර්යාණිකේ කියලා. සම්පූර්ණ හිතකට කරගෙන සීමුදු අවසන් කරගෙන අමා මහ නිවනට පත්වෙන්නේ අත්මාවක් වූ ආයතනෙන් නැත්නම් ඒ ආගම දක්ෂණය ලැබෙන්නේ නෑ කියන එක සත්‍යයෙන් කියන කාරණය. ඒ සාපේ බුද්ධ ශාසනයේ පිහිට ලැබෙන බුද්ධ ශාසනයේ පිහිට කරන වැඩ කරන ආදී නිරන්තරයෙන් බලන්නේ ඕනේ ඒ ශාසනයේ යම් පරමාර්ථයක් සිද්ධ වූතේ සිද්ධ කුටිද්දට සිද්ධ වෙනවා සිද්ධ වෙනවා කියන මේ කාණේ පිළිගන්නවා. අපේ නිවතින්නේ ඒ අරමුණ අරමුණ සාර්ථක වන ආකාරය කල්පනා කරන්නේ පසුත හදාගෙන සිතට ඵලයක් ප්‍රදානින් ඒ වෙලාවට නිදින්පත් වූ සීලයේ තියාමට අපි සෝදාන වෙන්නේ ඒ දේශාන දීපුනේ මේ මේ පුරා දෙවියන් වස්තාවස්ති දෙවියන් සිස්සුවා තම පොතේ දුරේ ඒ තමයි පදරි මුදින් කල්පිනා කියලා ඒ පාඩම් පරික්ෂණ පැවැත්වීමෙන් එක්තරා ප්‍රමාණයකට ගෙනියන්න බැහැ තියෙනවා අනිත් එක දීපෙන් බඳගෙන නිවනාම් කරන කටයුතු කරන ඇත්තෝ ඒ තමයි අපේ ක්‍රියාවල ප්‍රතිඵල දැන සම්පූර්ණ ප්‍රතිපේන්නේ අර නැවත නැවත කටයුතු කරගෙන නියුත් බල හදාගෙන උතාවක් පරිදා ගන්න. බුද්ධ ශාසනය පිළිපද කර යන්නේ ඒ බුද්ධ ශාසනය වැඩ කරන්නා වූ අපි මනෝවිද්‍යාවක් මොනිටමනේ බලාගේ අපේ සතුට වනාව සිත්තිත් වලින් දක්වපු කිවිසිනේ. මේ අදහස් රැගෙනුලට ඒකාන්තයෙන් බුද්ධ ශාසනයෙන් අද ලබන ප්‍රතිපල ප්‍රයෝජනයේ මේ කුහීවත් දෙකයි ඒකාන්තයෙන් අපේ සිටි. යනුතරන්ගේ තාපිකම ක්‍රියා නිසා අපේ උපේ සජීවක් අපට ගැටගන්න පුළුවන් නම් ඒ ක්‍රියාවේ ඒ ගම්මාවෙන් හැරෙන ඉස්සාවේ පිටබල ඒකාන්තයේ කිසි කෙනෙක් අනුව අපට තේරුම් ගන්න පුළුවන් සමාන කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ අදහස ඒකයි. ඊගාමි විතහදීන වැඩ පිළිවෙල. බුදු සාධීකින් ලබාගත යුතු මේ විතහදීන වැඩ පිළිවෙල විනයාස ආකාරය. බුදුරජාණන් වහන්සේ අවසානයේ දක්වා ඒ පැහැදිලිවම ඒක අපිට නිතර මෙහෙය කිරීම. මෙහෙය කිරීම අපිට බලා අපේ උතු වුණේ ඇතිකරන ඉදිරියට යන දිනක මේ දේශනාවක් මේ මාස්කාවට ප්‍රකාශ කරනවා. අපි ඒක හොඳට පැහැදිලි වෙන්න පරියන් ඕනේ. ආලමක නික්කමක නියමයේ බුද්ධ ශාසනයේ දුනාත මතිනෝ සේනං නවාගාරං සුන්දරෝ මේ විශ්වාසී ධම්ම විනයේ අත්තමත්තෝ විරිස්සති සහාය දාති සංසාරං දුක්ඛස්සන්තං කලිකති තුනදී මේ දුක්ඛස්සන්තං කලිකති කියන්නේ වචනේ ඉස්ලාම් කියන එක යන්නේ අද මේ කියන්නේ කරන්නේ looking at the moment අනුගලාපොත්තුන සැපත සැලකිලි සිද්ධ කර ගැනීමට. ඉරින් අපි කරනවාට අපරිමාණයි. මේකෙන් looking at the moment අපි කරනවා ක්‍රියාවලින් ඉස්මදිත් අන්තිමේ ප්‍රතිපලයකින් අපිට සැලකිල්ල ආසන්නවලින් ඒක දුරට සාර්ථක වෙන බව පැහැදිලි කරගන්න. අපිට මෙතේ දිදී කියන වැදිනදී ප්‍රතික්‍රියාවෙන් ප්‍රතිකම්මයෙන් නිවිදී අපි කරනවා මේ පිළිතුරු සුදේන් ඒකාන්තයෙන් සිදුවන්නේ දුක නැතිවෙන්නේ දුක් අවසන් වෙන්නේ දුක උත්තර කරන වතාවගෙන නැත්නම් සාවකාලික වශයෙන් ලැබෙන සිදුවීම දුක් සම්පූර්ණ ඒ කෙලවර කිරීම දුක් අවසන් කිරීමට ප්‍රේතු කුමන දුක් හැදෙන නැති දායකයක් මේ සංකාණී හිතේ පවතිනවා ඒ දුක් අවසන් කරන ඒ දුක් නැති කිරීමට හිතේ පවතින දුක් හදාගෙන නැති අවසන් කරන්න කුංජවා ගන්න ඕනේ බුද්ධ ශාසනය කියන්නේ අර දුක් හැදෙන හිතේ පවතින දුක් පිටේ සම්පූර්ණ කරන කර දැනීම දැන් මේ වැඩ පිළිවෙල තමයි බුද්ධ ශාසනය කියන්නේ ඒක ක්‍රමක්‍රමයෙන් අපි සංකාණී පවතින්නේ මේ දුක් හදන වැටෙන කිලි විවිධ දුන්නා ලංගාතික ඒ කිලි සංතම් සාමෙන් අයුනානං අවසංඥානයි ආන් එදාට දුක් අවසන් කළා දුක් නැති අනාමහයට පත්වලා මේක බුද්ධ ශාසනය කියන්නේ අනිත් අංගලට අපේ සංදායේ ප්‍රවේදයේ දුක් අපේ සංකාන් ප්‍රතිනි කෙලෙස්. නිවාදමී අරින් කෙලෙස් පිළිගන්න ගඩපිලි. ත්‍රිත්මී සාසන ප්‍රතිපින්නේ යෙදෙන රෝග අපට තේන්දුනේ සංකාන් ප්‍රතිනි මුචිත්ත දිනු කරමින් සුබර කෙලෙගලා දිනු කරමින් ආත් කෙලෙස් නිමි අංගෙන්ට පිරන් දිනු නිකලෙස් බවට කෙලෙස් නැති සංකානයක් දැක ගන්න පුළුවන් අවස්ථාවල් දැක්වෙනවා කියන එක සාහන කිරින් අප බලාපොරොත්තු වෙන කාරණා. ඉතින් මේ වැඩ පිළිවෙල සිදුවන අවස්ථාවේදී අන්න නමසුරදාලේ ආරම්භත මහන් සිටි ආරම්භ කරව. ආරම්භ කරව කියන කියන්නේ අතන් යන්නේ දීර්ය සිටි ඇති කරගන්නේ. මේකමත ඒ පටන් ගත්තා අධිකට සිද්ධ කරන විදිහට යාව. ඥාත නැතුවසේනම් ඔබට ඒ වැඩ කරගෙන ආවේදී ඇතිවන මානසිකනාවේ කියන පීඩා කරදර සංවාද කොටසක් නෙවෙසේනම් ඒවා යට කරගෙන තුනී කරගෙන ප්‍රතිවිරුද්ධ ගමන් කරව ඉදිරිද මලාගාරං කුලෝ අත්‍රාගේ මට සිරිකල මට කල ගියක් පිළිදලා ගමන්න වයි මගේ කාලක ඉතිරිස මාර මේ කලබලලා තියෙන සිංහිතිනායි බාහිකයන් නැදෙත් නැද කරගෙන අත්මත්යෝ මුගලන් මහත්මයාගේ සාසනයේ අත්මත්ෝ අත්මාද කාලීය ව්‍යාකරක් නයි දුක්ඛ සංකම් පරිසති ඒ පාංචින් දුක්ඛිර කරන්න වන්නාහා මේ සනා පිළිබඳ අපේ පිටින් කරන්නේ මේ බුද්ධ ශාසනය පිළිබඳ බුද්ධ ශාසනයේ ඇති ඇති පිටවදාල බුදුරජාණන් වහන්සේ කර්මකතාව සිදු කළ විට උන්වහන්සේ බුද්ධ ශාසනයේ ප්‍රතිකරගෙන දීර්ඝ වැඩ පිළිවෙල ආරම්භ කළා. දීර්ඝ වැඩ පිළිවෙල ආකාරය අවර්තිතා යන පුළුවන්. විපාකර පාරමෝයේදී උන්වහන්සේ පිළිවෙල මේ නියමයෙන් ආරම්භ කළා. එදා බුද්ධ සංඝ බුදුදාන මහතෙන් මේ පිළිවෙල ඒ කාන්තේ මේ උත්තමයා බුදු කෙනෙක් වුණා කියලා ඒ සිත පහළ කරගෙන බුදුන්ගේ ඕනෑ කියන අදිස්ථානය උන්වහන්සේ සංකාණය පහළ කරගෙන බුදු වේවට ආරම්භ කෙරුවා. එන්නත් මේ ඒ බුදු වේවල විවිධ දිනවල දීගතාන් මහත්තයෙක් ඒ ආරම්භ කිරීමෙන් පටන් ගන්නේ අතරත ඒ බුදු වේවලට බාධක වශයෙන් හරදර වශයෙන් ඇතිවන දේවල් උන්වහන්සේ සියල්ලම තමන් වහන්සේගේ විචේ ශක්තිය දිනු කරගන්නේ ගැඹුරක් පත් කරගත්තා. උන්වහන්සේ කාදායකත් පසුලෝකනේ ඔයකටවා අපදේවන්තාව කියලා රටහවන්නේ මොනම කරදරයක් නැවත ඉසාවක් උන්වහන්සේ කියන්නේ නතර කිරීමට දිවල කිරීම කරදරයක් කල්පනා දෙන්නේ නැහැ පසුදස්සේ. ඒගේ සාරාංශ කල්පලක්ෂය. මේ මහා වීර්යය. මෙහාසේ බුදුන් බුද්ධ කාර්ය ධර්මයෙන් සම්පූර්ණ කරන වැඩකල්ලා අන්තිම අවස්ථාවේදී අන්තිම දාපේ මොනතරම් සුදුන උත්සාහයකින් වීර්යයකින් එන්නේ ඒ මුදියේ රංගන්දේ අන්තිම මොහොතේ වැඩ කරගෙන ගියා කියනවා නම් ඒ බෝධි මුල්ලේ වැඩ පිටගෙන මේ සත්‍ය රංග සංඥාවේ මහා වීර්යානුස්ථාන විනිත්තෝ මම යුද්ධ නොවේ මේ ආදී නැති නැති මහා බලයක් ඉදපාල් කරේ සංගනා කුලීරපත්ලාවේ මහා මාර්ගේනාව සම්බලු තුරන් කළා මාරන් ජයගෙන මහසේ බුද්ධත්වයට පත් වඩා එතකොට ඒ අන්දමට බුදු වෙලා ඉන්හාසේ බුද්ධ ශාසනය ඇති කළේ මේ මහා වීර ගමනේ අපට ආදර්ශ වශයෙන් දක්වනවා. ඒදා ඒ අනුව වැඩ කළා ඉතින් එන්නම කියලා ගැන කල්පනා කරනකොට අතරේ ඉති ආදර්ශයට සීකර ගන්න පුළුවන් ඒ බාහිර ඉදිරියේ බුද්ධජනන මහත්මිය සීකරමින් උන්වහන්සේගේ සාධේ කිරිත් ලබා දී මහා භාවතින් මහන්තුලාගේ මේක ධෛර්ය මේක ගති කල්පනා කරනකොට අපට මහා බලයක් වෙනවා මහා ආදර්ශයක් වෙනවා. සමහර අවස්ථාවල ඒ කියන්නේ අපි ඒ සාවක ගන්නේ කියලාගේ සමිත කල්පනා කරනකොට වැඩි වෙනවා. එක්ෂාන් වෙනවා. ආරිවාවේ අරිය බුදුරජාණන් වහන්සේ දකින්ට වේ වෙන අවස්ථාවක උන්වහන්සේ නැගුණා. නැගුණේ. ඒ නැගුණේ නැගුණා. උන්වහන්සේ කම්පාව වෙන්නේ. සතියදී ඇවිල්ලා එනවා. බුදුරජාණන් වහන්සේ පිළිගන්නා. මාර්ගයේ පිළිපදාගෙන තුලබලයි උන්වහන්සේ නැගුණා. මලක් කරගත්තා භාවනා කරගත්තා. මේ ලැබී ලැබී දින ගස්වල දෙවි යන ආකාරවල එන්නත් අරමුණට අරගෙන සියලු සංඛාර නිදිතේ අනිත්‍යයෙන් නැතිවෙන සදායි නිවාසිතපත් වෙනවා කියන මේ භාවනාවේ අන්තිම අවස්ථාව දෙදසන සදලා නිවාසී මේ ලැබී නිවාසී දෙවියන්ට පෙර සියලු කෙලෙන් ප්‍රහාණය කළා මහා රහත් භාවයට පත් වෙනවා මේ බුදුදාන වහන්සේගේ ආලමිත නික්කමති නිරත කියන මේ වීර ධර්මයේ විදේ පහළ කරගෙන උන්වහන්සේගේ සෝනේ සාවක උත්තරයන් නැතිද අනාමන නිවන් දුක මේ අපට ආදර්ශය මේ වැඩ කරන යනකොට අපට ඇති වෙන යම් කිසි පීඩාවකට සත්‍යත්මන් ඒවා පිටපත් කරන්න කොහොමද එනවා විසහතේ කරනවා උන්වහන්සේ අපි ශක්ති පින්නනවා මගේ දරිද්‍ර විශ්වාසයට පිළිතුර අතරට මේ යෝතිලා සමසිලි වැඩ කරන ආරම්භ කළ කටයුතු කරන යද්දී ඇති වෙන පීඩා බාධ කරදර නැරලන්නේ කරන දේ ශක්ති රාගේ දැකගෙන දෙයක් පොඩි කරනවා වගේ මේ ශක්තිය උන්වහන්සේ අපට ගලයේ අපේ ආස්කම දක්වන්නේ කායික දීපී සිද්ධි දක්වපු උපවායේ මේ දක්වගලිය පිළිකෙන සත්‍යවාදී කායේ මේ වේකී මහා තරගල පීඩාවන් යාදකරගෙන ඒ කාන්තෙන් අමා මහ නිරෝධය එයන් ජීකන් විච යා පිටු කරගන්න යුතු කාරණේ දැන් මේ අත්‍ත්‍රි දෙන්නේ අරලවාදයෙන් අරගෙන තියෙන්නේ බුද්ධ ශාසනයේ පිළිබඳ ශාසනයේද සුසුතරණයේදී වැඩිලක් මේක අවුරුදු 35කට ඉස්සෙල්ලා ආනන්දගල්ල අපි වැඩ කරන්නේ ඒ ආනන්ද ධාතු වික්‍රම ධාතු පරක්කම ධාතු කියන බුදුරජාණන් වහන්සේ මේ වචනෙන් තමයි වදාළේ සත්‍ය බලය දකින්න පටක් කරනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනය රැකගන්නේ නෙවෙයි. වැරදි වෙලා ආලම්භයදී නියෝතින අනුව ආරම්භ කෙරුවා. පටන් ගත්තා. සිංහතුනි මේ සඳහත් පිළිතුන් අනුම සන්තෝෂයෙන් අහංගෝල හිතන්නේ සිහිය සබා ගන්න ඕනේ. බුද්ධ ශාසනය ඇතුලේ යම් පරමාර්ථයකින් නම් ඒ පරමාර්ථය සාර්ථක කරන ඉතාමත් පිළිතුරු චේතනාවෙන් මේ සාධනක වැඩපිළිවෙලකින් මේ කල්යම් යෝගාර්ථ සංස්ථා වැඩපිළිවෙල පටන් ගත්තා ආරම්භ කළා කියන එක ඉතාමත් සන්තෝෂින් ජීවිත කරන දෝනේ පතනවට ගන්නේ. මේක ඒ ආරම්භයේ සිද්ධ වෙන්නේ නිකන් නෙවෙයි. මේකේ නානා ප්‍රකාරයේ වැඩේ ආධුනික ඉදිරි සාධනයේ සම්බන්ධ කරගෙන සාධනයට සිදුවත් නිවන දියවැඩ කරගෙන යාම අපේතු දියුණුවා බලා ඇති මහත් සංයෝගයෙන් සාධනයට පිටුනේ කියන්නේ ආනන්ද දීපකට ඉදිරියෙන් කරන ලද්දේ ඒ කියන්නේ මේ තෝපාල් බුද්ධාගමෙන් පීඩාගෙන් ප්‍රවතිච්ච සං ඉදිරියේ නිදාදී උපන් විවිධ උත්තරය ජීවිත පරිත්‍යාගයෙන් ඒ සාධනෙ දීරාගෙන ගලයි ඒ ඒ අපලයන් යනකෝ පටන් ගන්න ටිකක් ඉතිහාසය සඳහන් වෙලා තියෙනවා. මේ විදිහේ කල්පනා කරන තියෙන සාධනයේ අත්වාදීන දීවල පත්තේට පරිමාණ ගත්තේට යටින් ලකුණු පහළවෙන් මේ කාල පරිච්ඡේදය. දැන් මේ අවුරුදු සිපාක් දෙකේලා මේ විවාහ කරන විදිහේ පටන් ගන්න අවස්ථාවේ අනවත්නේ අනවත් සාධනීයට සිතන මොනවා ප්‍රකාරින්දී බාහිර දේවල් සාධන කරන සිද්ධීන් සාධන පරිගෙන යන කාලි වල සිද්ධීන් වලට තියෙනවා. ඉතින් ඒවා ඉන්නේ අද මේ ආරම්භ කරපු සාධනයට තියෙන වැඩ පිළිවෙල. ආරම්භ කළා තමයි මේ ඉදිරියට. අර මිනිස්සු පහක් වලට අර මේ සාධනය දැකීමේ වැඩ සිද්ධ කරමින් ඉදිරියට ආවේදී රටේ ජීවිත මිනිස්සුත් මේ ගංගාවලයන් සරපලයන් අපේ මේ සම පිළිස ඒ ආගින් මේක උපකාරණ මේකවල පිළිස අනිතා සංකේතින් කරන්නේ සාන්තියෙන් බුද්ධ සාධනයේ පිළිතුරු ප්‍රයෝජන ඉතින් පිළිලා තේරිලා ඒ සාධන නිවිද කරන කුමෙන්නේ මේ අංගයේ තුන ගන්න පුළුවන් දෙයක් වෙනවා අර මේක පාස්ටි දෙකක් ආදී මේ කාර්ය එදා අද ඒ දීපු අවස්ථාවක් ඉදිරිපත් කරගෙන අප දායකත්වයෙන් කියන්නේ අර බුද්ධ ශාසනයේ මේ සුද්ධ වේතු දායකත්වයේ එකම ආරම්භ එකම කාරණා කොයිතරම් විරතේ අපේ සාර්ථක වෙලා තියෙනවද කියන මේ කාරණා මම ප්‍රසංග පුරුෂයෙන් මම ඉතාමත් කායික ඒ ආසිතිනෝනි බුදු ස්වාමීන් වහන්සේ ප්‍රියතර මේ ස්වාමීන් වහන්සේ ඔතේ සංඝයාගෙන් ඉල්ලා සිටිනවා මේ සත්‍යය නොවේ අපි මේ සෞද්ධංගයන මහා පින්කම් පිළ එක්ක නිවේ කියේ භාවනාවේදී ඒ භාවනාවකින් ගන් දෙන එකම ආරමුණ මේ අපි බලාපොරොත්තු වෙන නෛව කාර්යයේ සම්බන්ධ අපි කොයිතරම් දුරට කටයුතු සිදු කරලා කුජනකේට පිටවල ලබා දෙනවාද කියලා තම තමන් තමන්ගේ සිද්දේශම බලා සිදුවන බලනාකට හරවාගෙන පිළිස. ඒකවල තමන්ගේ උදේ බාන විට මේ කටයුතු යෙදීම නිසා මේ තරම් දුරට නාගීට විද්‍යාසාකරණය මුල් කරගෙන සකස් වෙලා හැදිලා තියෙනවා විදේක යටින් යුක්තෝ නිවන් මාර්ගයට බැසගෙන තියෙනවා කියන මේ කාරණේ දෙකින් සම්පූර්ණ පුරවා ගන්න පුළුවන්. පුරාණ තුනෙන් ලාන්තේලා ඒ ලෝකෝත්තර තත්ත්වයට පත් වූ ඉස්සෙල්ලා තමන් වේකිය දස්මුල් සෙන්කු විවේක ස්ථානයේ ඉඳගෙන තමන් දීපිත දුකතාව විදේ. ඒ සාධනේ පිළිත කරගෙන සාධන ප්‍රතිපත්ති ඉස්සෙල්ලා තමන් වේකිය දැක්මෙන් සෙන්ට්‍රල් විවිධ ස්ථානවල ඉඳගෙන තමන්ගේ හිතේ දාන විදියට මේ භාගනේ පිහිට කරගෙන භාගන ප්‍රතිපත්ති වුණොත් උපදාගත ප්‍රතිඵල එනම් සමාධි සංකාමී ඒක දුරට බාර කරගෙන ආපු පිළිස් දැටි පිළිස් බාර දිවිවිවිලා කෙලෙන්නේ අනුහිතත් එහා දෙලට පිළිගුණ දීප සංකෝපේ කුල්තරම් දේ පින්වතුන් ඉදිරියටම කෑගන්නලු. අහෝ දුකං අහෝ දුකං අනේ සතයි සතයි. අපි මේක තමයි ඉඳගන්නේ. ඒක මේ නහදලා විතරක් නෙවෙයි අපට ඒ සැලසුමේ ඒ සැපේ දැක දැක ඉන්දියෙම ගාගෙන ඉන්නේ තත්ත්ව දකින්න පුළුවන් අපි අපේ හිතේ දක්වලා තියෙන්නේ. එනිසා දැන් මේ අවස්ථාවේදී මේ හද්දවද සිත්තු අපේ දීජාවුන පවත්තුනේ. ඒත් භාවනායි එකම ආරම්භ කරගන්න ඕනේ. මේ අසුගේ විචිපස්ස කරපිරුනේ කටයුතු කිරීම නිසා අපේ ඇඟවල ඉරියව් බාහිර දේවල් නිරේ අපේ හිතේ හැදීම සකස් වීම කොයිතරම් දුරට සිද්ධ වෙනවා කියලා කියනවා කියන්නේ. කාන්නේ ඒ අපි කොයි තරම් වේද සසරින් නිදී විකලවර මේ ගමනේ නිලං කොයිදන් දෙක සිදුවලා තියෙනවද කියන කාරණේ. දැක ගන්න බලා ගන්න සූදානම් මේ දෙකේ සම්මතන කරනවා මතක් කරගන්න. ඒක මේකදී උපසාසනේ නිසා අපේ හිතේ වෙන අවස්ථා දෙක ඒ උපාදේ. ඒ කියන්නේ අපේ සංකාරයේ අඳුරතල ඒ අඳුර සංකාරයේ පිට හොන් කරගෙන ජීවිතේ අඳුරතල අපි ජීවත් වෙන ලෝකයේ අඳුරගෙන ගැටි ක්‍රමයෙන් අපි පුරන්නේ යන ස්වභාවය මේ බුද්ධ ශාසනයෙන් සාකච්ඡා සිද්ධ වෙනවා මම මෙතන කියන්නේ අපි එකම ඉන්නේ කරන සහන් කරන බවට පත්වෙන කියලා නිමී කාමී මුල් කරේ අපේ සංකාරයේ තියෙන ඒ තුලස් ගැටි ඉතින් වෙන්න වෙන්න අපි ආයෝගයක් දක්වනවා සමන්දස්සක් වෙනවා. ඒ තුරන්ගේ සමහරට කියන්නේ කීයතිය. කනක් මේ අපට බරක් කරදරයක් අප නිසා වේදිත බරක් කරදරයක් වී පවතින අපි ජීවිත සදාය යඟුරු ගතිය දුරු සාධනේ සාධින් තුරන් වෙලා මේ කියන්නේ අපි සිල්වත් වෙනකොට එක් කොටසක් අප විදතහරවන අපි වැඩ පිළිවිලි කොටසක් අපෙන් අයින් වෙනවා සිල්වත් වෙනකොට ඒ වගේම සමාධි වශයෙන් අපේ හිතේ සංසප්තමක් ඒකාග්‍රකමක් ලැබෙනකොට තවත්තරක් තියෙන පිටුරන් වෙලා යනවා. සංඥා කියලා අවසානයෙන් දක්වන ඒ සාසන කර්තේට සත්‍යනකට සහ මුලින්ම ප්‍රවත්මින් දී යන කෙනෙක් කියලා ඒ මාර්ගඥාන වලින් ඒ සීලා සීලු කිව්වේ අපට අනාමහ නුවණට පත් වෙනවා. උපාදේ දෙන්නේ නිගති සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවෙනි ඒ සම්බුද්ධ සාධන ප්‍රතිපදාවට යෙදෙන්නේ වෙන්න අපේ සංකාරයේ තිරතුන් පුරන් වෙන ඒක ඒ හිමත අපි හිතේ පිරෙන පටන් ගන්නවා බෝධිපාක්ෂය කියන සුදුම ධර්ම පන්තිය අප සම්මතයෙන් දුකින් අයින් කළා ඒකෙන් ජීරලා අමාමහ නිදි ලංකරන ඉදින ශක්තියක් අපේ සංකානේ දින වෙන පටන් ගන්නවා. ඒක තමයි උපාදී කියන්නේ. සියලුගේ දෙකයි බුද්ධ සාධන පිළිපදින මේ සාධන ප්‍රතිපදා මුල් කරගෙන අපිට සිද්ධ වෙන ප්‍රතිපලය. ඒක අපේ දුක් උපදවන සංකානේ තියෙන අඟුරු ගැටි කෙනෙක් පුරන් යාන ඒකට කියන්නේ කුලිය කියලා සංකායේ පිළිපද මේ අයින් වෙන්නේ මේ සුදුසු විදිහටලා ඉන්න ධර්මයෙන් ඇති වෙන දීර්ඝායන කියන බුද්ධාගම ධර්මයේ කියලා මේ අපි සිත විදුරුකම් එළියෙන් ධර්මයෙන් පිරින පටන් ගන්නවා. මේ මේ දෙකට කොතරම් දුරට සම්බන්ධ වෙලා පරිණාම දිනක දැන් අර දීසපාද කාලයේ මේ පිටු නිවි දිනපතා අපි සීකරන් දෙන්නේ අද දවසේ කොතරම් දුරට මම මට දුක් හදන කෙනෙක් ඉවර කරගත්තා කියලා මේ ධනසෙත් වදා නෝ කරේ. මේ අපි සිංහාව හන්සේලා පමණක් මේ මේ මනස මේ දෙලට මේ දෙරයට එක්කාසු වෙච්චේ මේ සැදැති නැතිව මේ බවුත් නිරන්තරයෙන් භාවනාවක් වශයෙන් මෙහි කරන්නේ. මේ වතාව මේ පුරම සීල භාවනා ප්‍රතිපත්ති මුල් කරගෙන ඉතින් ආත්මය කියන්නේ ඒ සාධු විදකරන්නේ කොයි තරම් දුරට අපි ඇඟවන්නේ බාහිර දේවල් නෙවෙයි අපේ හිත හැදෙනවාද හිත හැදෙන්නේ කියන්නේ මේ ජීවිතයේ ගැටි ඉතිං කරන්නේ ඒ කෙලෙස් දෙවියද අපේ ජීවිතයේ විදිහට ගන්න මූලවට ලබන ජීවිත නීතිවලා පාරමී වාසනාව දැක්කේ ජීවිතවල පස්කරන ඒ ආගේ අමානහණිය වෙනක එක්ක මේ ධර්මයේ ශක්තියේ පණ කොයි තරම් දුරට අපේ සංසාරන ජීවනාල ජීවනාල කියන මේ කාරණේ දීර්ඝකාම භාවනාවකින් නිදී පිළිවෙත සූදානම් වෙන්නේ බුදු සාධුවේ පිට මේක වෙන්නක්වත් නෙවෙයි. එනිසා මම තාත්තාක් මතක් කරනවා බුද්ධ සාධුවේ පිටේ අද බලාපොරොත්තුවේ තියෙන කිසිම දෙයක් නෙවෙයි අපි ඉතින් අපි වෙන හිත හදාගන්න. මේ ගුණ පිළිවෙත් පුරන්න පුරන්න මොනතරම් දුරට අපේ හිත හැදෙනවාද කියන මේ කාරණය අපි අපේම අපේ හිත දිහා බලා දැක ගන්නද ඒ දැනගෙනද ඒ කුණන්ද බල හදා ගන්නද සූදානම් වෙයි. දැන් විස්තරයක් මේ වැඩ කිරීම නිසා ඒ කාන්ති මම දුහම සංකේත වෙනවා මේ ලොකු ස්වාමීන් වහන්සේ උත්තරයන් දෙන්නේ සදාගෙන සාධනික පරිදිලින් දෙන දරු පුරුෂයා මේ කොටස් කරගෙන සාසන සේවනයේ සම්පූර්ණ අරමුණ කල්පනා කරන අත්වදින් මම සතුටු වෙනවා. ඒ ආදී මේ දෙවිවන්ට මේ ධාතේ දිනුතුන් මේකේ ඇතුළත විතාවක් ආශ්‍රයකින් දිනකින් කල්පනා කරන්න ඕනේ. මේ ධාතේ දිනුතුන් කරන මහා හතන් කරන අදවැනි පොසොන් දාස පහළ වෙච්ච බුද්ධ ශාසනය අයුල් දෙදාක් මෙසේ අසෝහකට තිස්සේ ආරක්ෂා කරගත්ත මහා යෝධයට පිළිල ගැන කල්පනා කරනකොට අපේ ජාතික ඉතිහාසයේ සමගන ලෝකෝත්තර සම්බන්ධලා තියෙන බුද්ධ ශාසනයට ගැන සිදු වෙන පිළිවිල ගැන. নানা ආකාරයේ දීසිනෝ විපත් කරදර පීඩා නැද මේ ජාතිය බුද්ධ ශාසනය රැකගැනීමේ කරලා තියෙන පුදුම සාධනය ජාත ඉතිහාසයේ ඉතාමත් ඉහළින් සඳහන් වෙලා තියෙනවා. අද මෙතන සිදුවෙලා තියෙන ඒකෙන් අදහසට ඒක වීර්යයි ඒ මනිකාද සීලයන් වහන්සේ ජීවන ලබාපු ජාතියේ මගේ ශාසනය රැකේ ධර්මයේ කියලා උන්වහන්සේ පින්වන් ඇලි වැඩෙන් කියන්නේ උන්වහන්සේගේ මහා කාර්මික මේ බලය යුග අනුන යුග මේ ජාති සාතියද කලා අවුරුදු 5000ක් කලින් බුදු සාධනය සිද්ධා වී තිබේ. ඒක තමයි ඒකයි. සාධනේ රකින්නේ සාධනේ රකින්නවා කියන අපේ ජීවිතයේ බුදු සාධනේ මේ ගුණ පුද්ගලයන් සම්බන්ධ කරන්නේ මේ වෙනවලට උදව්න්නේ තමයි මේ සම්පූර්ණකාරකමක් ඒ විදිහේ දෝදා වැඩ කරනකොට තියෙන අපි සාධනේ රැකගෙන සාධනේ අපිට කුසල ලැබුණා වෙනවා ඉරාණින් කාලේ දෙවි ස්වාමීන් වහන්සේලා සංඝයා වහන්සේලා මේ සතුට සම්පූර්ණ සමාධිය පස්සේ සමාන්තරයගත මේ දුනුතුලි පිළිගන්නේ සතුට සම්පූර්ණ ලබන අවස්ථාවක් දාන තුනේ නෝන් පියුරු ජීවිතවල ඉන්නේ යන්නේ නිවාගේ පිළිලා රැස්ලා කටයුතු කරන බැරි වුණත් ඉන්න දැන් ඔය කිනෝන්ගේ හොයන සාසන සැනසෙන්නේ සැනසෙන නිවිර ඉතිරි යන අවස්ථාවක් බවට පත් කරගෙන ඉදිරි කාලේ අදට නොවේ අදට අනාමහ නිවන දක්වා කෙරෙට යාගන්න වාසනාව වේවා බින්දු වාසනාව ගන්න ඉස්සරනවා